හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට නැත්නම් අපේ සුපුරුදු පොදු කමඨාන් සුද්ධ කිරීම වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ආර්දනා කරමු මොකද්ද නම කියේ මට ප්‍රියංකා. ප්‍රියංකට ආර්දනා කරමු. මද ගින්නකට හේති කරයි වැඩි. මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා. එකෙන් 12ක්ම කමඨහන් සම්බන්ධව අනිත් එක යෝජනාවක් සම්බන්ධව. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු වරට ආපු කෙනෙක් සක්මන් භාවනාවෙත් වටිනාකම දැනගත්තා. සිතා සිටියේ සක්මන නිදිමත නැති කරගන්න වෑයමක් කියලා. මේ තරම්ම භාවනාව සරල කරලා දිය කරලා ඔබ වහන්සේට මේ පින් පාරමිතා වේවා. මාගෙන ස්වාමීන් මේ තරම් භාවනා කරලා සරල කරලා දිය කරලා දුන් ඔබ වහන්සේට මේ පින් පාරමිතා වේවා. පළමු දින දෙකේ හුස්ම වදින තැන හොයාගන්න සිතින් යුද්ධ කළා. පසුව මම දැන් මෙතන භාවනාව කළා. එතනින් පෙරහැර දිහා බලා ඉන්න පුළුවන් වුණා. ඉරියව්ව වෙනස් නොකර පැය එකහමාරක් පමණ ඉන්න පුළුවන්. හුස්ම නාසයේ වදින තැන හරියට දැනගන්න හැටි උපදේශයක් දෙනසේක්වා. පපුවේ උස් පහත් වීම ගැන සතියෙන් සිටියා. ටික වේලාවකින් නාසයේ සිට පපුවතෙක් එක දිගට ලණුවක්සේ නාසය සිට පපුව දක්වාත් ආශ්වාසය පපුව සිට නාසය දක්වාත් ප්‍රශ්වාසය හොඳින් ප්‍රකට වුණා. පපුවට ආශ්වාසය ඇදලා ගන්න හැටි ප්‍රකට වුණා. අනිත් දේවල් නැතුව ඒ වගේම සතුටින් ඒ භාවනාවේ යෙදෙනවා. ස්වාමින් වහන්ස වරදක් නම් සමාවී උපදේශ හරිවැරදි පෙන්වා දෙන සේක්වා. නෑ මේ ඉදිරිපත් කළ දෙන කාරි සරලයි. නමුතර නාසිකාග්‍රේ ආනාපාන වැටෙන හැටි දැනගන්න තියෙන ආශාව සන්තුෂ්ත කරලා දෙන්නේ කියලා කියන්නේ මේක ආශා විතරක් දකින්න. මට තියෙනවා මෙච්චර ලස්සන භාවනාව යද්දී නාසිකාග්‍රේ බලන්න ආසාවක් තියෙනවා. ආනාපානේ බලන්න ආසාවක් තියෙනවා. අන්න ඕකෙන් තමයි මේ භාවනාවට හැට කුණ වැටෙනවා වගේ මේ තියෙන දේත් එක්ක යන්නේ නැතුව මුලපිච්ච මොකාවක් හරි දෙයක් පතන. ඉතින් එතකොට කිරි කලයයි ගොම කඳුලයි. මේ තියෙන ටික හොඳට ඕම ඇති. මම දැන් මෙතන ඉන්නවා. මට මේ බපුවේ පිම්බීම හැකිලිම පේනවා. ආශ්‍රස් ප්‍රසාසය ඇද ගන්න හැටි පිට කරන හැටි ඔය ඕනෑමට වැඩි ඇත්තටම. ඒතිෙදිත් ආශාවක් තියෙනවා. මගේ නාස්කාග්‍ර පේන්නේ ආශ්‍රස් ප්‍රසාස පේනසනේ ආශාව දැක්කනම් මේක තමයි අපි කොච්චර දේවල් ලැබුණත් කවදාකවත් ඇති කියන්න දන්නේ නැහැ. කඩේට ගියොත් මොනවාරි තව ගන්න හිතෙනවා. මේක තමයි තණ්හාව කියන්නේ. මේක ප්‍රයෝජනේ සලකලා ගත්තත් වැඩිද මේක. හොඳට ඕම ඇති. මමයි කියන්නේ ඇති කියලා. ඒ නිසා මේ ලැබිච්ච දේෙන් සතුටු වෙලා ඒකාරකෙට දෙකක් ඉන්නේ. එහෙම නැත්නම් තව හොඳට සක්මන් කරන්න කරලා බලන්න වැටෙන දේ කියන්නේ. මේ නැති දේ ඉල්ලන එක නිසා තමයි නිසා තමයි අපි මේ ඉච්ඡිත ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කර කර රණ්ඩු කර කර ප්‍රේම කර කර මේ ලෝකේ ගැටෙන්නේ. තියෙන දේ සතුටලා ඉන්නවා නම් ලද දේන් සතුට වීම කියලා ඒ නැත්නම් බුදු වෙලා තියෙන්නේ. දැනටම නිවන් දැකලා තියෙන්නේ. ඉතින් අර පොඩි දේ අතල්ලා දාන්න අතල්ලා දාලා ආශාව බලන්න මට මෙහෙම ආසාවක් තියෙනවා කියලා. ඒක තියෙන එකනේ. වෙන තියෙන එකක් නෙවෙයි. ඒ ඒක ලියවල මේන්ට තියෙන දෙයින් අර ලස්සන රචනේ කක්ක කරලා තියෙනවා. නැත්නම් රචනේ හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම වැඩමුළුවට පැමිණි මුල් දින දෙකේදී පර්යංක භාවනාවේ යෙදෙන විට පැයක කාලයක් තුලදී තුන් හතර වතාවක්ම භාවනාව මදකට නවතා ඇස්හැර නැවත භාවනාවට යොමු වන්නට සිදුවිය. එහෙත් දැන් එක දිගට පැය භාගයක් පමණ එකම ඉරියව්වේ සිටමින් ආනාපාන සතිය සීකල හැකිය. එහිදී මද වශයෙන් ඊටා සුළු කාලයක් තිස්සේ විසිරීමක් සිදු වුවද ඉක්මනින් නැවත සිත අරමුණ සඳහා යොමු කළ හැකිය. මම දැන් මෙතන ඉන්නවා යනුවෙන් විනාඩි 5ක් පමණ කාලයක් මෙනෙහි කර ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත යොමු කළ විට ඊතා ඉක්මනින් ඒකී ක්‍රියාවලිය මනසින් දකි. ඒ නූලක් එහා මෙහා යන පරිදි දැනේ. තවත් ටික වේලාවක් ගතවන විට ආශ්වාස සුසුම් වැල්ල කිසිම රිද්මයක් ගන්නා ගන්නා බවක්ද හඳුනාගත හැකිය. මෙය ඉදිරියට වර්ධනය කර ගැනීම සඳහා උපදේශක් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වාග්ය උදා වේවා. ත්වන් සරණයි. මේක දිගට කිරිල්ලෙන් තමයි ඔය කලාව අල්ලගන්නේ. ඉස්සලා එක වරියන්කක් දුර හතර සැරයක් නලියනවා, වටපිට බලනවා, ඒව මේවා වෙලා දිගට කෙරුවොත් පේනවා බැලුවත් එච්චර නැතත් එච්චර ඒකට බලන්න තියෙන්න පුළුවන්. එතකොට ආස්වාද ප්‍රසවාස පේන එක සටහන් පේනවා, ඒක ආකාර පේනවා. ඕනම දෙයක් නැවත නැවත නැවත නැවත බලන එක කියන්නේ අනුපස්සනා කියලා අනුපස්සනා කරන්න කරන්න වැඩිපුර තොරතුරු වගේක් ලැබෙනවා. ඒක ලැබෙන්නේ කොහොමද? බලන බලන වාර ගන්නට සාපේක්ෂව හිමිහිට තමයි ඒ වැඩිතරතර දකින්න දකින්න අරමුණ හිතයි දෙක ලං වෙන්න පටන් ගන්නවා. දෙක සුවද වෙන්න පටන් ගන්නවා. ඒ සුවදතාවයේ සඳහා කායය තමයි අවශ්‍ය කරන්නේ. ඒ වගේම ලෑස්තිලා යන්න ඕනේ සාදර හිතින් යන්න ඕනේ දැන් භාවනා හරි මම පාට වැටලා තියෙන කියන විශ්වාසයෙන් මේක කර දිගට කරන්න කරනකොට ඉස්සරහට හිතා ගන්න බැරි තරම් තොරතුරු එන්න පටන් ගන්නවා හිතා ගන්න බැරි තරම් අරමුණත් එක්ක හිත හාද වෙනවා මිත්‍ර වෙනවා ඉතින් ඒකට දැන් ඔය මේ ඇසුර පවත්වන වෙලාව මේ දිගට මේ වැඩේ කරගෙන යනකොට ඒ තමයි බලාපොරොත්තු වෙන ප්‍රගතිය අරමුණ පිළිබඳව විස්තරයක් දැක් ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුක් ඇති කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී වාඩි වී මම දැන් මෙතන ඉරියව්ව මෙනෙහි කර බලා සිටිමි. ඉන්පසු කර්මස්ථානය වරහන් ඇතුලේ ආනාපානය හොඳින් වැටහුණි. පැය භාගයක් පමණ සුසුම් රැල්ල ක්‍රමක්‍රමයෙන් සංසිඳුනි. කිසිම අරුමුණකින් තොරව කය දෙස බලා සිටියෙමි. අධික ලෙස දෙපා වල පැවතුණු වේදනා නොදැනිනි. ශරීරයේ තනින් තන දුක් වේදනා නොවන දැනීම් ඇති වී නැති වී ගියේය. නැවත ආනාපාන අරමුණ මතු වී ඒ දෙස බලා සිටියෙමි. එවිට නැවතත් හුස්ම රැල්ල කය සැහැල්ලු වී පැයකට වැඩි කාලයක් පරයන්කේ සිටිය හැක. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා යන අරමුණින් සක්මන් කරමි. සක්මන් කරන අතර සිතුවිලි කරා නොදැනම සිටයයි. ඒ සමගම සිත විසිරුණු බව දැන අරමුණට ගත හැක. දකුණ වම වශයෙන් වේගවත්වත් ඔසවනවා, ගෙනියනවා, තබනවා යන අරමුණෙන් ඊතා සෙමිනුත් සක්මන් කරමි. ඒ අතර දකුණු පාදය පොළවට තද කරන විට වම් පාදයේ එසවෙන බව දනී. තවද එදිනෙදා කටයුතු වලදී ගමන් කරන විටද දකුණ වම කියා නිතර සිහියට එයි. ඉදිරි භාවනා කටයුතු කර ගැනීමට උපදේශක් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලමි. ඔබ වහන්සේට ඉක්මන් භවයකදී නිර්වාණය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. පරියංගේ දීනික සක්මන්ට ගියාට පස්සේ එක ක්‍රියාකාරකමක් කරන ගමන් ඇත්තටත් අරගෙන අනිකුත් අරමුණු වලටත් විවෘත වෙලා යන්තම් ගැටේ ගහ ගන්න හැටි යන්තම් ජාම බේර ගන්න හැටි තියෙනවා. ඊට පස්සේ ඉදිරියදා ගමනේ ඇවිදින කොටත් මේක ගන්න ගියෝ සක්මන් මළුවක නෙවෙයි ඒකටම සැදී පැහැදී නෑ නෝ මෙතන ලස්සෙන් යනකොට ඒක සක්මන් කරගන්න ගියාම පේනවා. ඒ ගමනේ යද්දිම භාවනා කුසලකු සිද්ධ වෙනවා. සතියක් ඇති වෙනවා. අපිට සමන පියවර දැනගෙන. ඉතින් ඒ අතර වැටදී එදිනදා වැඩවලදී පතුල් වල විතරක් නෙවෙයි අතුල් වලටත් අවධානය යොමු කෙරුවොත් තමයි කල්ලනකොට ඒ අල්ලනදී තියෙන තදකම උණුසුම් ගතිය <coughs> ගොරෝසු හැල්ල ගතියට හිත යොදනවා නම් මුළු gederama භාවනා මධ්‍යස්ථානය කරගතයි. පැය 24ම භාවනාවක් කරගන්න පුළුවන්. අතුල් පතුල් තමයි ගොඩක් අපේ සංවේදීකම තියෙන්නේ. ඒකට මොකක් ගැටුණත් ඒ ගැටෙන වෙලාවේදී ඒ ගැටීමට ඒ දැනීමට හිත යොදාගෙන ඉන්න පුළුවන් නම් මේ කය පවතින පවතින ආකාරයෙන් උසස්ම කුසලයේ ලෝකේ තියෙන උසස්ම කුසලය කිසිම වේදමකින් නැතුව ලබා ගන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමර හොයලා තියෙනවා. ඉතින් මේක තියෙද්දි තමයි අපි මේ මේක එක ಜಾති කර කර එක එක තැන් වලට හැමෙන් පින් කරන්න හදන්නේ. තමන් ළඟ තියෙන මේ උපරිම ක්ෂණ සම්පත්තිය පින් කිරීමේ මහිමේ තියෙද්දි අපි බාහිරේ හොයන. බාහිර හොයන්න කියන හැම කෙනෙක්ම කනගාටුවටපත් වෙලායි. ස්ථාන හදව කට්ටියත් කනගාටු වෙලා තියෙනවා. ස්ථාන වලට යන කට්ටියත් කනගාටු වෙලා තියෙනවා. ඒ මොකද මේ බාහිරේ හොයනවා කියන්නේම පවක්. බැරිකම රෙහෙල්කේකට කමන්නේ නැහැ. මේ මනුස්ස මෙච්චර ලස්සන අනුත්ත ප්‍රතිලාභයක් හම්බෙලා තියෙදි මේක කෝවිලක් වගේ, මේක දේවාලයක් වගේ, මේක ගන්ධ කිලියක් වගේ ශරීරය හුත්ත පිරිසිදු තියාගන්න. හුත්තට වැඩ ගන්න මේකේ. වැඩේ තියෙන තියෙන විදියට හිත යොදන්න. මේ ගෑනු වුණා, පිරිමු වුණා, වයසට ගියා, වයසට ගියේ නැහැ, ලෙඩ වුණා. ඌ ඔක්කොම බොරු කතා. ඒ කොයි එකද තියෙන්නේ සත්‍ය පිළිතුර. ඒ නිසා ජීවිතා ජීවිතය ඇවිදිනකොට සත්‍ය ඇල්ලුවා නම් අතු පතුල් වල අතුල් වල තල්ලන්න. අල්ලගෙන බලන්න පින්නට වැඩිය දත් මැදිනකොට බුරුසෝ අල්ලගෙන ඉන්නේ නැහැ. මූණෝදනකොට අත්ති වතුර ගෑවෙනකොට දැනෙන්නේ නැහැ. මූණේ දැනෙන්නේ නැහැ. අනිකොත් ඕනේ ක්‍රියාකාරකමක් කරනකොට. ඒක මෛත්‍රියක් එනවා කයෙන් කවදාකවත් නැති එකක්. ඒකට ඕන කෙනෙකුට ඔයගේ වැඩක් කරගන්න කියලා නිකන් ඉන්න පුළුවන්. තමන් තමන්ගේ වැඩේ කරගන්න. මොකද මේ මිනිස්සයා සතිය පිහිටවන නම් කතා කරන්න මොකුත් ඕනේ නැහැ. යන්නන් එකයි තියෙන්නේ. ඒ නිසා මේක පෝක් කිරීම සඳහා මේ කෙනාට කියන්න තියෙන්නේ. ඉදින්දා ජීවිතය විදිනකොට සතිය සක්මනක් වගේ ගන්න පුරුදු කරා නම් පතුලිතරක් නෙවෙයි අතුල් වලටත් හිත යොදලා හැකි තාක් එහෙම අතුල්පතුල් ගන්න දෙන දැනීම චිත්තක්ෂණ මාත්‍රයෙන් දවසින් දවස වැඩි කරගන්නට ප්‍රයෝගශීලී වෙන්න ඒ වැඩේට අනුග්‍රහ කරන්න කියලා කියයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. මම ඉන්නා ඉරියව්ව වරහන් ඇතුළේ වාඩි වී සිටින කිහිප විටක් මෙනෙහි කරන අතර ඉරායසෙන් નિરાයසෙන් කෙරෙන හුස්ම රැල්ලට සිත යොමු කලෙමි. ආශ්වාසයේ දිග බවද ප්‍රශ්වාසයේ කෙටි බවද වැටහෙන අතර උඩුතල කෙළවර සීතල යමක් දැවටෙන ආකාරය දැනේ. විනාඩි 10ක් 15ක් අතර කාලයක් බලා සිටිය හැක. ඊට පසු හුස්ම රැල්ල නොදෙනී යයි. හිසේ ගැස්මක් හිස පුරාම ඇතිවේ. ඒ දෙස හොඳින් මෙනෙහි කරන විට එය නැති වී යයි. දනහිසේ වේදනාවක්ද ඒ සමගම ඇතිවේ. එය දෙසද සතියෙන් යුක්තව බලා සිටිමි. එයද ක්‍රම ක්‍රමයෙන් තුනී වී යයි. එවිට ශරීරයේ සැහැල්ලු ගතියක් ඇතිවේ. එය පැය භාගයක් පමණ පවතී. එය නැති වී යනවා සමගම අරමුණ මූල කර්මස්ථානයට සිත යොමු වේ. මේ ආකාරයට කිහිප විටක් පරයන්කේදී අත්විඳින් දෙමි. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් පාද දෙක වෙතට සිත යොමු කරගෙන සක්මන් කරන විට දෙපා චලණය වන ආකාරය වැලි පොළොව මත ස්පර්ශ වන ආකාරයත් හොඳින් වැටහේ. යම් වේලාවකදී සිත විසිරී ගියත් නැවත දෙපා වලට සිත යොමු කිරීමට හැක. ඔබ වහන්සේගේ දෙපා නැමෙද උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේක පරයන්කේ සක්මනේ දෙකේම හිත පිට ගියාට බය නැතුව ආපහු අරමුණට ගන්න පුළුවන්. ආනපානෙට හෝ සක්මනට කියලා. අන්නේ විතරදී බලන්න මේ හිත පිට යෑම ගැන කනගාටුවක් හෝ නැවත ගැනීම ගැන සතුටක් වගේ දෙයකින් හිත හැලහැප්පෙනවද කියලා. හැලහැප්පෙනවා නම් ඒක මේ සුමුදු ගමනට බාධායි. ඒ නිසා හිත පිට ගියා කියලා සාදාක මොකක්වත් වෙන්නේ නැහැ. ආපහු එනවා. ආවයි කියලා සතුටු වෙන්නත් එපා. පිට ගියා කියලා කනගාටු වෙන්නත් එපා. මේ හිතේ හැටි මෙහෙම තමයි. ඉතින් ආධුනිකයා මේකට වහ කණ්ඩ හදනවා. කිරිමෙල් නඩු දානවා. පිට පිට යනවායි කියලා හෝ නැවත එන එක. මේ දෙකම දිහා බලන ඔය දෙකම මම නෙවෙයි. පිට පිට යන්නේත් මගේ ඕනකමට නෙවෙයි. නැවත අපා එන්නේත් මගේ ඕනකමට නෙවෙයි. ආධුනිකයෙක් නම් මගේ ඕනකමට තමයි එන්නේ. නමුත් ඉස්සරහට යනකොට පේනවා මේකට දුක් ගන්න එක නෙවෙයි සංසාරේ කියන්නේ. පිට පිට යනවායි අතුරට එනවා කියලා දුක් ගන්න. ඉතින් මේකේ හිතේ ස්වභාවය කියලා දන්නා නම් ඉතින් ලොකු සතුටක්. අනාත්ම ගතිය කියන්නේ මේකයි මට ආණ්ඩුමට්ටු කරන්න බෑ. කොච්චර නික්ලේශය අරමුණ දුන්නත් මම පිට යනවා. ඊළඟ උත්තරම ගාගෙන අනාගෙන කක්ක කරගන්න. ඒ නිසා ආයෙසරේ නික්ලේශය අරමුණටත් එනවා. මේක නිකන් යන්න අරින්නකෝ. එතකොට තේරෙන පටන් අරගනි මේක මිරිකල අල්ලන්න කියොත් කරදරයි. මෙතෙන් ආවට පස්සේ යන්න ආරෙන්නේ චක්‍ර රාශියක් කරකෙන්න ආරෙන්නේ පිට යන්න ආරෙන්නේ ආයෙන්න ආරෙන්නේ පිට යන්න ආරෙන්නේ ආයෙන්න ආරෙන්නේ මේකට හිත සැලෙනවාද කියලා බලන සැලෙනවා නම් භාවිත නැහැ නොසැලෙන මනසක් හැදුවා නම් භාවිත හිතක් ඊට ඇති ඕන තැනකට හිත පිට ගියාට ඒක එනවා උතුරු කතර කොච්චර බයින් ගැහුවත් ඒක උතුරට තමයි හැරෙන්නේ භාවිත මනස හැමදාම අපව වෙනවා ඒක එක සැරේ පුරුදු කරනවා ඊට පස්සේ ඉබේම එන්න පටන් අර ගන්නවා ඉතින් ඒකට පුරුදු කරන්න ඕනේ ඇත්ත පුරුදු කරාට පස්සේ තේරෙයි ස්වභාවයෙන් උතුරු කටට පයින් ගැහුවා වගේ කැරකිලා එන්නේ උතුරටමයි අන්න ඒක සතුටු වෙලා භාවිත මනසක් ඇති මනුස්සයා කොච්චර සතුටින් ජීවත් වෙනවද කියලා අනික් මනුස්සයා හැමදේටම පශ්චාත්තාප වෙනවා අල්ලපු කිතුන මනුස්සයාගේ හිත පිට ගියත් පශ්චාත්තාප වෙනවා තමන්ගේ හිත අල්ලපු කිතුත් ගියත් අල්ලපු කිතුන මනුස්සයාගේ හිත පිට ගියත් පශ්චාත්තාප වෙනවා ඒ උදේ ඉඳලා හැන්ද වෙනකන් චෝදනා කර කර ඉන්නවා ඒ මට්ටම කන්න වෙනවා කවුරු හරි කාලා ඉස්සරහට ගියාට පස්සේ පේනවා මේ හිතේ ඡාරය ඒක තමයි ඕකට ගණන් ගන්න තියෙනකොට ওই කුක්කගේ ඇතුලේ ලගිනවා බල්ලා මොනවක් කරන්නේ ඉතින් ඒ නිසා ඉස්සරහට කරගෙන යන්න බලන්න ඒකට පළයන්කවත් යන්නේ. ඒක නිසා මේ ටික තේරෙනකන් සෑහෙන ප්‍රයත්නයක් කරන්න. මේ ටික මරණ මොහොතේ කරන්නත් බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්නත් බෑ. වයසට ගියාට පස්සේ කරන්නත් බෑ. ඒ නිසා හයියක්ේ තියෙන වෙලාවදී මේ පාඩම හිතට අඳුරලා දෙනවනම් ඒක තමයි Taman Tamanට කරන ලොකුම කරුණාව. ඒ නිසා මේක තව ලක්ෂ කෝටි වාරයක් කරලා ඒක සහවුරු වෙන්න අරින්න හිත පිට ගියාට ඒකත් මම නෙවෙයි හිත ඇතුළට ආවට ඒකත් මම නෙවෙයි මේක දිහා බැලීම තමයි විපස්සනාව කියන්නේ නොසැලෙන මනසකින් සාදී මනසකින් මේක දිහා බලනින්ද එච්චරයි කියන්නේ ගරු ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාවේ යෙදෙන විට මේ දින කීපෙම බෙල්ලේ අමාරුව නිසා මට භාවනාවට සිත යොමුවන්නේ නැති නිසා දුකෙනුයි සිටියේ. එහෙත් අද උදේ පර්යංක භාවනාව සුසුම් රැල්ල දෙස පැයක් පමණ කාලයක් යෙදී සිටියා. එම කාලය තුල කලින් මෙන් බෙල්ලේ වේදනාවක් දැනුනේ නැත. ගරු ස්වාමින් වහන්සේ මට ආනාපාන සති භාවනාව වර්ධනය කර ගැනීම සඳහා උපදෙසක් ලබා දෙන මෙන් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ශාසනික කාර්යයන් කර ගැනීම සඳහා චිරජීවනයේ සහ නිරෝගී භාවය ලැබේවා. මම කකුල් තුනේ කනක්කුවක් වා ඒ කාරණා තුනක් කියනවා බෙල්ලයමන් සබහාන කරන්න බෑ. අද බහන කරන බෙල්ලයමන් තිබුණේ මං ආනපාන කරන්නේ කොහොමද මට තේරෙන්නේ මේ කාරණා තුනේ කිසිම සම්බන්ධයක්. ඉඳ ගන්නකොට දැනෙන බෙල්ලයමාරු නම් බෙල්ලයමාරුත් එක්ක යන්නේ ඉතරට ඉවරයි. බෙල්ලයමාරු භාවනා කරගන්න තියෙන. ඒක නිකන් ගෙට ආපු හේදි දෙවිතුවා. බෙල්ලයමාරු දෙවි සත්‍යමත් වෙන්න එපයි කියන්න බෑනේ. නොවි ඉන්නේ නැහැ. පිළියමාරුව පෙනෙන්නේ. ඒක ඒකම කර්මස්ථානයක් කරගත්තාම මොකට යහනපානයක් හොයන්නේ. ඉතින් ඒ නිසා මේ ඒකත් වෙලා තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ මොන අරමුණේද කියලා ලියලත් නැහැ. භාවනා කරනකොට පිළියමාරු නැති උනායි කියලා තියෙනවා. මම කියන්නේ පිළියමාරු තියෙනවනේ ඒකමයි කර්මස්ථාන. ඒක ගන්න අරගෙන බලන්න බෙල්ලියමාරු ආපුවම පිටපලයන් කිව්වත් ඉති පිට යන්නේ. ඒක තව ඒව හොයන්න යන්න එපා. ඒ නිසා මේ ඉදිරිපත් කිරීම මේ බොහොම අතනින් මෙතනින් චිච්චි පැතිලා තියෙන නිසා ඉරක් ගහන්නේ නැහැ තේරෙන්නේ නැහැ ලියලා තියෙන රචනය. නමුත් ආරක්ෂාසයිතු කීත හැකි මේ නැති ආහනපානයක් ගැන කලබල වෙන්න එපා. පාඩු වෙච්චාම බෙල්ලෙන් අමාරු දෙන්නේ බෙල්ලත් එක් කරගෙන යන්න. වෙන තැනක නම් කැක්කමක් තියෙන පිපුරුමක් තියෙන ඒකත් ඒක භවනා කරන්න. එතකොට හොඳට මතක තියාගන්න ඔය බෙල්ලයක්ම ආවේ නැහැ කියන්නේ ඒ සුව වෙන්න පටන් අරගෙන ඒක. බෙල්ලෙටම හිත දාන්න. නැත්නම් ඒක සුව වෙන්න පටන් ගත්තාම වේදනාවක් ඇති වෙනවා. එතකොට නම් ඔන්න කයිඩිය බලවට කමන්නේ ආනපනජ බලවට කමන්නේ නැත්තම් මේ ඔක්කොම අල්ලපනල්ල සීදී කලබලේ සීදී ඇවිස්සලා කියන වෙලාවේ ආනපන හොයන්න යන්න හේතුවක් වැටෙන්නේ නැහැ ලියු මෙහෙටියට ඒ නිසා වේදනාවම අරමුණු කරගෙන ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා වැඩමුළුවට සහභාගී වූ මුල් දින දෙකේදී සක්මන් භාවනාවේදී හෝ පර්යංක භාවනාවේදී විශේෂ අත්දැකීමක් නොලැබුණ නමුත් තුන්වන දින සවස පර්යංක භාවනාවේදී සුන්දර අත්දැකීමක් ලබා ගතිමි. එය මෙසේය. ඊටමත් කල්පනාකාරීව සතිය පිහිටුවාගෙන සක්මන් භාවනාව කිරීමෙන් අනතුරුව පර්යංක භාවනාවට වාඩි වුනිමි. මූල කර්මස්ථානයෙන් ස්ථාණයෙන් පිට සිත විසිරී යා නොදී ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල දෙසම හිත පිහිටුවාගෙන භාවනා කරගෙන යෑමේදී හුස්ම රැල්ල ක්‍රමයෙන් ලිහිල්වන්ට විය. ආනාපාන නිමිත්තද ක්‍රමයෙන් අප්‍රකට වී ගොස් නාස් සිදුරු වලින් හුස්ම රැල්ල ඇතුල් වන බවක් හෝ පිටවන බවක් හෝ කොහෙත්ම නොදැනෙන තත්වයකටපත් උනේමි. එහෙත් මූල කර්මස්ථානය තුලම සිත පිහිටවාගෙන සිටියෙමි. විනාඩි කිහිපයකට වරක් දිග හුස්මක්ගෙන පිටකිරීම හා ලාවට දැනෙන කුස පිම්බීම හැකිලිම පමණක් දැනෙන්නට විය. මේ වන විට මා තුළ තිබුණ කායික වේදනා සියල්ල පහව ගොස්ය. මට බලවත් ප්‍රීතියක් දැනෙන්නට විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනා වැඩපිළිවෙල දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඉක්මන් භවනයේ භවයකදී නිවන් දොරට විවෘත වේවා. මේ සුන්දර අත්දැකීම නැති වුණත්, කය වේදනාවක් නැති වුණත්, මුල් දවස් දෙක තමයි හොඳම දවස් දෙක. කිසියම් බලාපොරොත්තුවක්වත් නැහැ. හරියන්නේ නැතයි භාවනා කරලා තියෙනවා. ඔච්චර තමයි වැඩි යුතු තැන. ඔය සුන්දර දේවල් දකිනකොට භාවනා කරනවා කියන එක තියෙනවා. කොයි මිනිහක් කරනවද? මොනවත් නැහැ. අන්නේ කත්ත පහක වැඩක් නෑ. වේ නිකම්ම නිකන් එනවා ඒත් භාවනා කරනවා. ඒක තමයි දෙයියන්වත් හොයාගන්න බෑ කියලා කියන්නේ. බ්‍රහ්මයෙන්වත් හොයන්න බලුවේ මේ යක්ෂයා මොකට භාවනා කරනවද සුන්දර දේවල් දකිනකොට නම් වේදනාවක් නැතිකොට නම් භාවනා කරනවා කියන එක බොන මිනිහත් ඕක තමයි ටිකක් බොන්නේ ආයෙ වෙන නිකන් බොනවා නෙවෙයි. ඊවට පස්සේ සූත්‍ය ආවට පස්සේ ටිකක් ඉන්නවා ජොලියේ. ඒකට පොනේ ගන්න දෙයක් ඇයි? මේ කිසිම දෙයක් නැතුව භවනා කරන එක විතර මේ ලෝකෙට තේරෙන්නේ නැති දෙයක්. ඒ නිසා එකක් හොඳක තියන්න කිසිම ප්‍රතිඵලයක් ලැබුණොත් අපි පස්සට යනවා. කිසිම ප්‍රතිඵලයක් නැහැ ඒත් කරනවා. ඒතර දෙයියෝ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසොත්තම යස්ස තේනාවි යානාමි යම්පිනිසාය ජායති. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. එයා භාවනා කරන්නේ මොකටද කියලා මට අල්ලන්න බෑ. දෙවියෝ වඳින්නේ ඒකනේ. යමක් පිටිපස්සේ යන මනුස්සය තමයි ආර්ථිකය කියන්නේ ඉල්ලුම සැපම මේකෙන් තමයි අපි නාස්තිලා කියන්නේ. මේ වගේ උත්තරම දෙයක්. කිසිම ප්‍රතිපලයක් නැහැ. ඒ ශ්‍රද්ධාව කඩා ගන්න ඒ සීලය කඩා ගන්න ඒ සතිය කඩා ගන්න තියනකොට ඕම වෙනවා. ඒ නිසා මේකේ ওই සුන්දර දේවත් ඔය කය වේදනා අපි කියව ගන්න දෙයක් නැහැ. මල් පූජා කරලා වඳින්න වටින්නේ ඔය මොකක්වත් නැතුව දවස් දෙක කරලා තියෙනවා. මායයටත් අහු වෙන්නේ නැහැ. හතරට අහු වෙන්නේ නැහැ. මිතුරට අහු වෙන්නේ නැහැ. Tamanට අහු වෙන්නේ නැහැ. ඒ වුණාට කරනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ පුරුදු කරලා තියෙන මේ ප්‍රතිපද අපේක්ෂා කරන ගතිය කක්කා. අසුචි. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. අර්ථයක් වෙනස වැඩ කරන මිනිස්සු අසුචි. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්‍ර කාරණාවක් නැතුව කරන දේ දිගට කරන ඒ කල්යාණ මිත්‍ර හරීම දුර්ලභයි. භජන්ති සේවන්තිච කාරණක්. අපි කවුරුරට ඇසුරු කරනවා ඇසුරු කරන්නේ තුගෙන් කුට්ටිය කඩා ගන්න තමයි. කාරණාවට තමයි. ඉතින් මේ ඔක්කොම කීටි බුදුහාමර කියන ඔය දෙය හොඳ කැලේට යන්නේ කියලා. මිනිස්සු ඇසුරු කරන්නේ, වැඩ කටයුතු කරන්නේ මොනවා හරි හම්බ වෙනකම්. මොනවාක්වත්ම බලාපොරොත්තුවක් නැතුව කරනවා කියලා හිතන්න. ඒ තමයි පරම සුන්දර දේ. ඒක පැත්තකින් තමයි ආධ්‍යාත්මති ඉහෙළම දේ. ඒකට දෙයියෝ වඳිනවලු බ්‍රහ්මයෝ වඳිනවලු මේ මාසේ නිත්‍යපතා ඒ කටයුත්ත කරන හරියට නිකන් මේ රාජකාරියක් කරනවා වගේ. විශ්වචයක් කරනවා වගේ. කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ මේක හිතා ගන්න බෑ. ওই ගතිය හිතේ තියෙනවා කාගෙත් තියෙනවා. උන්ට මතක තියලා බලන්න තමන් යමක් හම්බ කිරීම සඳහා පිටිපස්සෙන් වැඩ කරනවා නම් මීය කඩන්නේ අතලෙව කණ්ඩායි කියලා කක්කා. ඉතරයි කියන්නේ. කෙලස් මාය. ඒ මොනව හම්බුරන්නටත් කරනවා. නිතිපතා කරනවා. කරනකොට තමයි තේරෙනවා ඇතුළේ ඉන්න දෙයියොත් නැගිටලා එනවා, ප්‍රඥාත් නැගිටලා එනවා, බුදුහාමුදුරුත් නැගිටලා එනවා, ධර්මයක් නැගිටලා එනවා. තමන් දන්න මේ දේ කරන්නේ මම සද්ධාවේ, මේ දේ කරන්නේ මම සීලේ කියන මේ දේ කරන්නේ සතියේ. ඒ නිසා මේ දවස් තුනේම පළවෙනි දවස් දෙකට තමයි මල් පූජා කරන්න ඕනේ. ආනිත් එක මොනවා ඉතින් අපි සුන්දර අත්දැකීම් වෙනකොට ඒක කරනවා කියන කහන දෙයක් නැහැ. ඒ තමයි මම බලාපොරොත්තු වෙන්නේ නැත්තේ වෙන එකක් වෙන්න ඇති මට තේරෙනවා. ඒත් මගෙන් කියෙවෙන්නේ මෙහෙම දේවල් තමයි. දැන් එහෙම දෙයක් කියවෙනවා එන්න එන්න වැඩි. ඉස්සර නම් එකක් තියෙන්න අනේ භාවනා කරන්න සෝක් කියලා කියනවා. දැන් කියනවා භාවනා කරත් එකයි නැත්ත් එකයි හිත කරදර ගන්න එපා. කරගෙන යන්න දිගටම කැමති නම් ඔකට භාවනා කරන කැමති නම් සතිය කියන්නේ පුරුදු වුණාට පස්සේ තේනවා අපි නලවන්න පිනවන්න රන්මිනි මුතු වලින් බෑ ඇලිදොලි ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ මම භාවනා කරා මොකා මොන මොන හැමදැම්මත් කන්නේ මොකද කාටවත් තේරෙන්නේ නැහැ මම මේ නිචිතව භාවනා කරන්න මොකටද කියන්නේ ඒ නිසා භාවනා කරනවා පෙන්නන්නත් ඒවා ඒ නිසා මුල් දවස් දෙක නැවත දිගටම ලැබේවා කියලා අපි යනවා ඉස්සරහ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම අවුරුදු කීපයක සිට භාවනා කරමි. මීත්‍රිගල නිස්සරණ වනයේ භාවනා වැඩසටහනට සහභාගී වූ පළවෙනි අවස්ථාවයි. ඔබ වහන්සේගේ ආරණ්‍යයෙන් පිට පවත්වන වැඩසටහනකට සහභාගී වී සක්මන් භාවනාවේ යෙදුනද වැඩි වේලාවක් සක්මන් භාවනාවේ යෙදුනේ මේ වැඩසටහනේදීය. සක්මන් භාවනාවේදී වම දකුණ කියා හෝ ඔසවමි තබමි කියා හෝ මෙනෙහි කරමි. එම අරමුණෙහි බොහෝ වේලාවක් සිත තබාගත හැක. අරමුණෙන් පිටට සිත ගියහොත් එවලේම එය දැනගෙන භාවනාව අරමුණ භාවනා අරමුණට සිත යොමු කරගත හැක. එලෙස සක්මන් භාවනාව කරන විට ආස්වාස ප්‍රස්වාස වාතය නාස්පුඩු දෙක දෙක මැද වැදෙන බව ප්‍රකටව පෙනේ. කකුල ඔසවන තබන බවද ආස්වාස ප්‍රස්වාස වාතයේද එක විට නිරීක්ෂණය කළ හැක. වරහන් ඇතුලේ ඔසවන විට ආස්වාස වාතයේද තබන විට ප්‍රස්වාස වාතයේද පර්යංක භාවනාවේදීද ආස්වාස ප්‍රස්වාස වාතයේ නාස්පුඩු දෙක මැද හොඳින් වැදෙන බව පෙනේ. නාස්පුඩු දෙක මැද එම ස්ථානයේ බොහෝ වේලාවක් සිත තබාගත හැකිය. ඊයේ සවස ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේදී දේශනා කළ අයුරින් උදෑසන භාවනාවට වාඩි වූ විට මේ පැය තුලදීම භාවනාව සමුද්ධිමත් වේවායි අදිෂ්ඨාන කොට විතක්ක ਵਿਚාර නොමැතිව වරහන් ඇතුලේ ආස්වාස ප්‍රස්වාස යයි නොසිතා හුස්ම වැදෙන තැනට සිත යොමාගෙන සිටියෙමි. හුස්ම වැදෙන බව දැනුනිමි. හුස්ම තුනී වී යන බවද දැනුනෙමි. එම පැය තුලම එකම ඉරියව්වෙන් නොසෙල්වි ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් සිටියෙමි. ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. සියලු දේ අනිත්‍ය නිසා ඇලීමක් නොමැතිව බලා සිටියෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේද පූර්ණ සත්‍ය අවබෝධයේද ලැබේවා. භාවනාවේ වැඩි දියුණුව සඳහා උපදේශයක් ලබා දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ මේ විදිහට භාවනාවට අනුග්‍රහ කරන්නට ඉගෙන ගන්න හරියන වෙලාවෙන් තමයි ගොඩක් කලට අපි කාරණා කාරණා ඉගෙන ගන්න නිමිටි ගන්නෙ. නමුත් වැරදින දෙයක් නැතුව හරියෑමක් කවදාකවත් වෙන්නේ නැහැ. ඒකයි වර්ධින වෙලාවේ පාවා දෙන්න තු දිගට කෙරුවොත් ඒක ඒ විතරක් තිබුණත් ඇති. ඊට පස්සේ තමයි අර අවශ්‍ය කණු සපයා දීමට අපි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේක ගොඩාක් වැඩිලා ගිහලා හරිනවා. ආයෙ ගොඩක් වැඩිලා ගිහලා හරිනවා. මෙහෙම මෙහෙම තමයි මේ කියන්නේ. ඒ නිසා උනාට වැඩිය අධික සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්නත් එපා. මේ විදිහට යනකොට අර වරදුණයි කියලා කාලසටහන කරන්න එපා. ගත්ත අධිෂ්ඨාන විගවට කරගෙන යන්න. ඒකට ස්වභාව ධර්මයක් බයයි. ඒ නිසා අනුග්‍රහ කිරීම යම් වෙලාවක සාර්ථක වෙච්චලා විදිහ තමන්ට කියන්න පුළුවන් නම් මේකට ආසන්නෙන් බලපෑවේ ආවල් දෙයි කියලා අන්නේ ටික නැවත නැවත අහිංසකව සපයලා දෙන්න. හැබැයි ප්‍රතිඵල අපේක්ෂාව කියලා තියෙන විදිහට බැඳෙන්නේ නැතුව දිගට ගියොත් ඔයගේ වෙන්න වෙන්න වෙන්න අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි මට පර්යංක භාවනාවේදී ඉක්මනින්ම වාගේ හුස්ම රැල්ලට සිත පිහිටුවාගත හැකිය. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ දිග කෙටි බවද ක්‍රමෙන් හුස්ම රැල්ල සංසිඳන බවද හඳුනාගත හැකිය. ඊට පසුව නින්දට වැටුණාක් මෙන් කිසිවක් නොතේරී පවතී. නැවතත් එකවරම ඇහැරුණාසේ වෙයි. එවිට නැවතත් කයට හෝ හුස්ම රැල්ලට සිත පිහිටුවා ගත්ෙමි. ইহත අවස්ථාවය සැබෑවටම නිින්ද යාමක්ද නොදනිමි. සමූහ පරයන්ක භාවනාවේදී පැයක මුළු කාලයම ගත කළ හැකි නමුත් අනෙක් භාවනා අවස්ථාවලදී විනාඩි කිහිපයකදී සිත විසිරෙන්ට වෙයි. විශේෂයෙන්ම උදෑසන කාලයේදී භාවනා කරන විට හුස්ම රැල්ලට සිත පිහිටුවාගෙන සිටියද කය එහෙට මෙහෙට පැද්දෙන බව දැනේ. ඒ తත්වය නතර කර ගැනීමට යෑම නිසා සිත විසිරේ. හොඳින් භාවනාව කරගෙන යන අවස්ථාවල කයේ නොයෙකුත් වේදනා කැක්කුම් අපහසුතා දැනුණද විදදරා සිටිය හැකි තත්වයක් පවතී. සක්මන් භාවනාවේදීද මුලින් ඔසවමි ගෙන යමි තවමි ලෙසට ලෙස পায়ට සිත පිහිටුවමි. පසුව සිතින්ම අරමුණ අරමුණු කරගෙන සක්මනෙහි යෙදෙමි. සක්මනෙහි යෙදෙන අතර සිත විසිරේ. වරහන් ඇතුලේ ඔබ වහන්සේ ධර්මදේශනාවේදී හඳුන්වා දුන් ආකාරයට මගේ සිත විසිරෙන්නේ සිතුවිලි අරමුණු ඔස්සේ බව මට දැන් වැටහේ. නැවත සක්මනට සිත පිහිටුවා ගැනීමටද මට පුළුවන්. එහෙත් නිතර නිතර සිත විසිරීම සිදුවේ. gederදී එදිනෙදා කටයුතු සිදු කරන අතර අකුසල සිතුවිල්ලක් සිතට නැගුණු වෙලාවට එයද හඳුනාගෙන අකුසලයේ කුසලයට හරවා ගන්නට උත්සාහ කරමි. දිනපතා ධර්මදේශනාවලට සවන් දීම හා හැකි හැම විටම දහම් පොත්පත් කියවීමට යොමු වී ඇත්තෙමි. එහෙත් මම නිතර භාවනා කිරීමට නම් යොමු වී නැත්තෙමි. වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ගැනීමේ අරමුණ මට ඇත. මගේ භාවනා ක්‍රමයේ අඩුපාඩු පෙන්වා දෙන මෙන්ද භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන්න ඊතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිර්වාණ ශක්තිය ලැබේවායි පතමි. මේක තියෙන්නේ සාමූහික භාවනාවේදී හරියනවා අනික් වෙලාවට හරියන්නේ නැහැ. ඒ වගේම කියලා තියෙන භාවනාවේ එච්චරම පෙළඹෙන්නේ නැහැ කියලා. ඒ නිසා පුළුවන් තරම් නිතර භාවනා කරන කණ්ඩායමක් එක ගතකරනද කතකලි වෙලා ඒ කණ්ඩායමත් එක්ක නිතිපත භාවනාවට බැරිමුට පොත් කියවන බණ ඇහිල්ල එච්චරම අවශ්‍ය වෙන්නේ යම් මට්ටමකට භාවනා ආවට පස්සේ ඒක අගදාන කියන එක නෙවෙයි කියන්නේ නමුත් ඒ පොත් කියවන එක නම් ආසාවෙන් අල්ලලා යනවා එතකොට භාවනා කරන්න නැතුව යනවා ඒ නිසා පලාතේ Taman ඉන්න හරියේ භාවනා කරන කණ්ඩායමක් හැදිලා නිති භාවනාවට යන්න පොරොන්දු වෙන්න කට්ටියට මම කොහොම හරි මේ වෙලාවට එනවා කියලා අන්න එතකොට අපි නිකම්ම මේ බැඳීමක් ඇති කරගන්නවා අසත්පුරුෂ සේවනයකට නෙවෙයි සත්පුරුෂ සංසේවනයකට එහෙම නොවුනොත් අපේ හිත යකාය කම්මනවා මොනවා හරි දෙයක ඉදලා ඉන්න ඒ නිසා මේ වගේ කට්ටියක් එකතු වෙලා භාවනා කරන එක තමයි මහසි සාදු ස්වාමීන් වහන්සේ හඳුනා දුන්න මේ සාමූහික භාවනා ක්‍රමය ඒ නිසා අපි නිකන් කරත් බැඳගත්තු ගුණා වගේ කර හරින්න දෙන්නේ නැහැ බැඳකන වැඩ ආන්නේ වගේ දෙයකට කොටු කරගන්න ඒක වාල්කමක් නෙවෙයි තමන් විසින් හදාගන්න දෙයක් අර නිත්‍යානුකූල සතත අභ්‍යාසයේ නිත්‍ය අභ්‍යාසයේ පවත්වැනීම කරන ප්‍රයත්නයක් මම මේ අඳුල්ලා දෙන්න හදන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මන් සක්මන් භාවනාව වරහන් ඇතුලේ වම දකුණ යෙදී යෙදී විනාඩි 45ක් පමණ භාවනා කරද්දී නැවතී නැවත ඔසවනවා යවනවා තබනවා මෙලෙස කරන විට මා පාවෙනවා වගේ දැනුණා. බාහිර ශබ්ද ඇසුණත් ඒවා සිතට දැනුනේ නැත. මා දිගින් දිගටම භාවනා කරන විට මට තවදුරටත් එම ගතියම දැනෙන නිසා මා වැටෙයිදෝ කියලත් හිතුණා. එයින් මා මිදීමට අකමැති නිසා විත්තියට හේතු වී සුළු මොහොතක් ඇස් පියාගෙන සිට නැවත එම භාවනාවෙහිම යෙදුණා. මගේ ශරීරයට අප්‍රාණ ගතියක් වරහන් ඇතුලේ කලාන්ත ගතියක් නොව ශරීරයේ සැහැල්ලු ගතියක් දැනිනි. ගරුතර ස්වාමින් වහන්සේ මා කෙරෙහි අනුකම්පා කර මට මෙය පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් මෙන්ම මේ භවයේදී නිවන් පසක් කර ගැනීමට හේතු වාසනා වේවායි පතමි. කොහොමද ඇඟට හිත ආවනම් අපි කවදාකවත් ඇඟේ බලාපොරොත්තු වෙච්ච දේවල් රාශියක් වෙන්න පටන් ගන්නවා. ඒකට බයක් වෙන්නේ නැති අපි ඇඟට එනවට හිත කැමති නැහැ. අපි ඔය අනුන් දේවල් ගැන ඊයේ දේවල් ගැන හෙට දේවල් ගැන කතා කරලා පත්තර බල බල රේඩියෝ අහා ඉන්නෙම මේකට එනවට කැමති නැති නිසා. ඒ නිසා මරණ මොහොතේ අපි කිසිම දෙයක් නොදැන මේක අතාරිනවා. එතකොට තව එකක් අල්ලන්නේ. ඒ නිසා හයිය තියෙනවා, හත්තිය තියෙනවා. පුළුවන් වෙලාවේ පුදුමාන්තරම් කයට දාන්න. ඒක ටික පුදුම වෙනස්කම්. එහෙම නැත්නම් කියනවා බලාපොරොත්තු චින්නති ගොඩක් මේක ඇතුළේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ අමාරුවෙන් ලබාගත්තු මේ මනුෂ්‍යාත්ම භාවය මොකද්ද මේක ඇතුළේ වෙන්නේ කියන එක දන්නේ නැති වුණොත් නිදර්ශනයකට කියන්නේ තියෙන්නේ එහෙම ගත කරන ජීවිතයකෝ චිරසනයකෝ සමානයි කියලා. ජයජනන්ත කියනවා කපංචාපි රතෝ මගෝ নানা ප්‍රකාර දේවල් කල්පනා කරපු පංච කරකට ඉන්නවනම් මුර්ගී කොරි කියන. ඒ වෙනුවට අර කය වෙන දේවල් බලන ගියොත් අපි බය වෙන්නේ මොකද? හිතපු දේවල් නෙවෙයි වෙන්නේ මේක. ඒ නිසා මට ඕන විදිහට මේක පවතින්නේ නැහැ. මට ආණ්ඩු කරන්න බෑ. මේක මම මේක මම නිවාසිකයක් නෙවෙයි මම විධායකයක් නෙවෙයි මම වේදකයක් නෙවෙයි. මේ කාගේ දෝ නාටකමක් නැත්නම් වේදිකාවක් මේකේ තියෙන්නේ. ඉතින් ඒකට අපි කැමති වෙනවා. ඉතින් ඒ නිසා ඒකට ලෑස්තිලා මේ වෙන නාටකමක් දැකලා මම නිරීක්ෂකෙක් විතරයි කියන මට්ටමට ගන්න. එතකොට මේ Taman මේ අවබෝධ කරන්නේ මගේ කය නෙවෙයි, මනුස්ස කය. හැම කෙනාගේම කය ඔහොම තමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ මුළු පරාශයම දැක ගන්න පුළුවන් නම් ඕනේ මිනිස්සෙක් ඇයියෙම හැතරෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේන දේවල් සැහැල්ලු වුණා හෝ වේවා, කම්මැලි වුණා හෝ වේවා, ඒ කිසි දෙයකට මේ සබකොල වෙන්න එපා. කෝඩු වෙන්න එපා. ශරීරයෙන් එන දේ නම්, ප්‍රත්‍යක්ෂයෙන් එන දේ නම්, ඒකට මුණ දෙන්න, ඒකට ඕනේ උත්තරේ ශරීරයේ තියෙනවා. හිතන්න ඕනේ. කිසිසේත්ම අවශ්‍ය නැහැ. ශරීරෙම උත්තරේ තියෙනවා අපිට තියෙන නිරීක්ෂකෙක් වෙන එක විතරයි නිසා මේවා ඉදිරි ගමනක හොඳ පියමන් එහෙම නැත්නම් මංගල ලක්ෂණ එහෙම නැත්නම් සුබ සුබ ලක්ෂණ කියලා කියනවා. ඒක මංගල ලක්ෂණ කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු 5ක පමණ සිට ආනාපාන සති භාවනාව වඩමි. මෙම භාවනා වැඩමුළුවට ආධුනිකයෙක්නි. තරවතුගොඩ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේදී ඔබ වහන්සේගෙන් කමඨහන්ගෙන තනියම භාවනාව වැඩුවෙමි. ආනාපාන ඊටා හොඳින් නිරීක්ෂණය කළෙමි. එහිදී ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වෙන්ව හඳුනා ගැනීම දෙකම එකවර සිදු නොවන බවත් ආශ්වාසයේදී ආශ්වාසයේ දිගු බව සහ ප්‍රශ්වාසයේ කෙටි බව දැන ගැනීම ආශ්වාසයේ සිසිලක් ප්‍රශ්වාසයේ උණුසුමත් වැටහීම මුලදී ආනාපානයේ රළුවටත් පසුව සියුම්වත් දැනී නොදැනී යෑම එහි මුල මැද අග සහ ආනාපානයන් දෙකක් අතර ඇති සියුම් කාල පරාසය හඳුනා ගැනීම මුලදී හිසේ සියුම් වේදනා ආදිය දැනි ඒවා වේදනාවයි සිතන විට නැතුව යෑම ආදිය ඊට හොඳින් නිරීක්ෂණය කළෙමි. මුලදී නිදිමත දැනීම සිත විසිරියෑම සිදු වුවත් දැන් එසේ නොවේ. දැන් తත්වය නම් භාවනාව විනෝදාංශයක් තරමටම සතුට ගනවයි. පැයක් පමණ එකම ඉරියව්වේ පරයන්ක භාවනාවේ සිටින විට උපරිම දෙතුන් වරක් පමණ සිතේ වෙනස් සිතුවිලි මතුවුණත් ඒ සැනින් ඒ දැනීම සිදුවේ. නැවත ඉබේම සිත එකඟ වේ. භාවනාවට වාඩි වී ඌ සැනින් ආයාසයෙන් තොරව සිත එකඟ වේ. මා එයින් අදහස් කරන්නේ සිතුවිලි ගලා නොයන බවයි. සද්දය ඇසීම බාධාවක් නොවේ. දැන් භාවනාවේදී ටික වේලාවකින් සිරුරට ඊතා සැහැල්ලුවක් දැනීමත් සිරුරේ අත් දෙක නොමැති ස්වභාවයක් දැනේ. දැඩි නිසල ශූන්‍ය බවක් සිතක් කයක් එකටම පවතින බවක් දැනේ. සිත කය සංසිඳුණු මේ తත්වයේ යටතේ ඉදිරියට කුමක් කළ යුතුදයි සිත විපිලිසර වී ඇති මොහොතේ මෙම වැඩමුළුවට පැමිණියේය. ඒ ගැන දැන ගැනීමටයි ඊයේ ඔබ වහන්සේ මෙම වැඩමුළුවට පැමිණියේ ඒ ගැන දැන ගැනීමටයි. ඊයේ ඔබ වහන්සේගේ දේශනය මටම කළ දේශනයක්සේ දැනුනි. ඒ බණ ඇසූ මා බලවත් සතුටටපත් වූයේ ඔබ වහන්සේ දේශනා කළ විතක්ක ਵਿਚාර රහිතව සිත පවත්වා ගත හැකි තත්වයේ මාද සිටින නිසයි. ආනාපානය දෙස බැලීම නවතා දැමීමට සිත බල කරන බවක්ද දැනුනි. ඉදිරියට මා විපස්සනා කළ යුතු ආකාරය පහදා දෙන මෙන් নমස්කාර පූර්වකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. වැඩමුළුවේ අතිසාර්ථක බවද අත්දැකීමෙන්ම දනිමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ දින ඔය ශබ්දකෝෂයෙන් භාවනා කියන වචනේ අයින් කරලා සතිය කියන වචනේ දාගන්න. ඒකල බලන්න දවසේ කොච්චර වෙලා මොන දෙයකට ඉඳලා හිටියත් කොච්චර සතිමත්ද කියලා. එතකොට ඔය භාවනා කරන ඉරියව් නැති වුණත් ඒවත් තියාගන්න ප්‍රශ්නයක් නැහැ. නැති වුණත් කොච්චර දුරට දවස පුරාම උදේ නැගිටලා හැන්දෑවට නිදා ගන්න යනකම් සතිය ගත කරනවාද කියන එකේ වර්ධනයක් සිදු වෙනවනේ ඒක තමයි මේ වෙලාවේදී කරන්න තියෙන අනුග්‍රහය. ඒකෝට තමයි තේරෙන පටන් අරගන්නේ බාහිරේ මොනවා තිබුණත් කවුරු මොන જાතියෙන් අවසන්ද ගියත් Tamange එක රසක් තියෙනවා. ඒකට මේ අනුන් අරගෙන ගහන්නේ නැහැ. අනුන් අල්ලගෙන ගහන්න යන්නේ තමන්ට තේරෙනවා තමන්ට ගියටින් ගින්දර ගෙනියනවා වගේ කඹේ ඇවිදිනවා වගේ රේල් පීල් එක ඇවිදිනවා වගේ තනි රේල් පීල් එක ගමන් කරන්න පුළුවන් එතකොට ඒ Tamanට ඒක දැනෙනකොටම Taman ළඟින් අනිකකටත් ඒක තේරෙනවා. මේ මනුස්සයත් එක්ක වැඩක් කරලා වැඩ නැහැ. මේ මනුස්සයා මොනවක්වත් ගණන් ගන්න නැහැ කියන්නේ. ඉතින් ඒක දිනු කරගන්න ඒකට කියනවා සම්මා ආජීවය කියලා. තමන්ගේ යහපත් ජීවන රටාව සකස් කරගන්න කිසි කෙනෙකුට රඳා පවතින්නත් එපා. කවුරු ඉල්ලුවොත් ඕන දෙයක් දීලා ගන්න එක වෙනම දෙයක්. නම කවුරක්වත් නැතුව ඒ හුදකලාව මේ මේ කාය විවිධය කරන්නේ චිත්ත විවිධය හදාගෙන ඕන කෙනෙක් ඕන දෙයකට නටපු දාන. කිසිසේත්ම හිත කරදර ගන්න බෑ. Taman බලන්න මේ කෝල් රේල් පීල් එක විදිනවා වගේ, කඹය විදිනවා වගේ, ගියටින් ගින්දර ගෙනියනවා වගේ යන්න ගත්තාම බෑ බැරි කියන්න බෑ. කොයි මට්ටමද කියගෙන උඩ තේරෙනවා. ඒ ජීවන රටාව සකස් කරගත්තේ නැතුව අනොන්ට දොස් කියන්න එපා. අනිවාර්යයෙන්ම මිනිස්සු කුපිත වෙනවා Taman කුපිත වුණොත්. Taman Tamanගේ වැඩක් බලාගෙන යන්න පටන් අරගත්තාම භාවනා කියන වචනේ අයින් කරනවා සද්දකෝසින්. සතිමත් වෙන එක තමයි කරන්නේ. ඒ සතිමත් වෙන්න බෞද්ධ වෙන්න ඕනෙම නැහැ. මේ කෙනෙක් තමයි දැන් බෞද්ධ වෙන්නේ ඇති. ප්‍රශ්නයක් නැහැ. මනුස්සකම විතරයි ඕන. එතන ගිය ගමන් තමයි සම්පූර්ණ මිනිස්සෙ. ඥානිත පිළිමේ දන්නේත් නැහැ, බාල මහත් දන්නේත් නැහැ. මනුස්සකම එනවා. ඒකත් තියෙන සම්මුළු සබහා ධර්මයේ මාන්‍යත වෙලා හිටිනවා. මොකක් එක්කවත් ගැටෙන්නේ නැහැ. ඒ නිසා ජීවන රටාව සකස් කරගන්න කල්පනා කරන්ඩ පුළුවන් තරම් ස්වායක්ත වෙලා අනුන්ගෙන් බාහිර දේවල් වලින් ස්වායක්ත වෙලා තමන්ගේ හිතේ විවේකයේ තමන් ළඟයි තියෙන්නේ කියලා හිතන්න නැත්නම් අත්තායි අත්ත නොනාතෝ කියලා මගේ ගැලවෙම මල් ළඟයි තියෙන්නේ බාහිරේ හොඳ වුණත් තරක් වුණත් වැඩක් නැහැ කියන කාරණාවට අනුයාතව ජීවන රටාව සම්මා ආජීවය සකස් කරගන්න කියලා කියන්න පුළුවන්. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවේදී මගේ සිත ඉක්මනින්ම එකඟ වේ. වම් පාදයටත් දකුණු පාදයටත් ශරීරයේ බර සමානුපාතිකව දරන බව වැටහේ. පාදයේ ඇඟිලි වලිනුත් වලලු කර සංදියේ සියුම් වැඩි විදීම් ඇති වී ඒ සැනින් අඩු වී යයි. ධන හිස යටිපැත්තට දැනීම ඇති වේ. තවදුරටත් සක්මනේ යෙදෙන විට සම මස් විනිවිද ගිය ස්වභාවයක් ඇති වී පාදයේ ඇඟිලි අස්ති පිටිපතුල් අස්ති කෙන්ඩා අස්ති විදිවි ඇසිල්ලකින් මතුවී යලි නොපෙනී නොපෙනේ මෙසේ යලි යලිත් සක්මනේ යෙදෙන විට මුළු ශරීරයම අස්ති බැඳීමකින් එකතු වී ඇති බව පෙනී නොපෙනී යයි ඒ මොහොතේ සිතේ ඇතිවන්නේ මහත් ශූන්‍ය භාවයක් පින්වත් ස්වාමින් වහන්ස මාගේ භාවනාවට ගුරු උපදේශයක් දෙන මෙන් කාරුණිකව දෙපා නැමද ඉල්ලා සිටිමි. මේක කොච්චර වෙලා දවසේ පාත් ගන්න පුළුවන්ද බලන්න. ඒ ඉරියව්වකට සීමා වෙනවද, වේලාවකට සීමා වෙනවද, කැමරට පෙර, කැමරට පසු, නිින්දට පෙර, නිින්දට පසු, ගමනකට පෙර, ගමනකට පසු, සීතල උණුසුම තියෙන වෙලාවේ. එහෙම නැත්නම් වෙනස් වෙන්නේ නැතුව මේක දිගේ දිගට පාත් ගන්න පුළුවන් මේ හොඳම කල්යාණ මිත්‍රේ නැත්තම් ගමන්ට හැරමිටියක් හම්බුනා වගේ බලන්න මේකේ තියෙන ඇට සැකිල්ලක් තමයි. උගව දෙනේ කුඩා කරනවා මේ ඇට සැකිලි බලන්න කියලා. ඇට සැකිල්ල බලන කන්නාඩියක් ඉස්සරහට ගියම් පේනවා. හැම කෙනෙක්ම ඇට සැකිල්ලන්නේ. නැත්තම් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ බලන්න යන මේ දවස්වල තමන්ගේ එකටත් වැඩි ඇට සැකිල්ල පේනවා. උත්තටම කෙට්ටුයි දෙලින් කරගෙන ඉන්න බෑ වැටෙනවා. හරි ලස්සනයි වල්පුවා. පව් කියලා හිතනවා ළඟට යවන්නත් කවුරු හරි. නමුත් බුදුමයි ඇට සැකිල්ල තුල පණක් තියෙනවා. තාම තියෙනවා. මං ගියා දෙතරක් තුනතර ෂුවර් කරගෙන එන්න මැරෙන්න කල් මැරෙලා නැහැ. පණ තියෙනවා. ඒ නිසා මේ ඇට සැකිල්ල තමයි මේ තියෙන්නේ. ඕක හැබැයි ලන්දාරි වයසේදී මේ තෙන්නේ නැහැ. ළමිසියෝ ඇහිතෙන්නේ නැහැ. ඒකවල ඉතින් වෙන තාලයකට. ඉතින් ඔය හැඩතැකිලි වෙන්නේ ඉතින් නරකතාව තමයි ඉතින් යන්න කිට් වෙලා වෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. මේක නිතර පේනවා නම් ඒක ගන්න දවස පුරාවටම මේකත් එක ගත කරන්න. එතකොට තමයි තේරෙයි හිත කෙලෙස් වලින් මිදලා තියන්නේ. මේකම නෙමෙයි හැබැයි කරන්නේ. අට්ටික සංඥාව ආපු කෙනාට එහෙමයි නැත්නම් ලෝහිත මංස ආදී වශයෙන් වෙන වෙන සංඥා එන්න පුළුවන්. ඒ තමන් ගినాපු තාලෙට කෝක හරි ඒක හැම ඉරියව්වෙදීම වගේ පවතිනවා නම් හොඳ මිත්‍රයෙක් ඒක දිහත් ඒක ඒකත් එක්ක ඇසුරපත් ගන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ අවසරයි. සක්මන් භාවනාව ඊයේ දිනේ වැලිමළුවේ වම දකුණ ලෙස සක්මනේ යෙදෙන විට ඉදිරි පිටින් තද කහවන් පැහැයක් දිස්විය. එය නොදැනෙන ලෙස දිගට එය නොදැනෙන ලෙස දිගටම සක්මනේ යෙදෙන විට වම් යටිපතුල තද වේදනාවක් දැනෙන අතර මගේ සක්මන නිතරම වමට බර වී යන බවක් දැනේ. අද දින සක්මනේ යෙදෙන විට වම් යටිපතුල තද වේදනාවක් ගෙන දෙන අතර දකුණු උරහිස සිට පිටපැත්ත තද වේදනාවක් දැනේ. ස්වාමින් වහන්ස මාගේ සක්මන් භාවනාවේ සිදුවන දෙයක් නිසා කරුණාවෙන් වටහා දෙන්න. ගරු ස්වාමින් වහන්සේට මෙම භවයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණ මඟ ලබත්වායි ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ විදිහට වැටහෙන එක Tamanට සතියට අරියාදුවක් වගේද පේන්නේ නැත්නම් සතිය වඩන්ට ආධාරකයක් අරමුණක් වෙනවද කියලා ලියුම කියවට අල්ලන්න අමාරුයි. ඉතින් කැමැති දේ ලියාවු එකන කියන්න මේ මේ මේ මේ පෙන්නන්න හදන්නේ සතියට ආධාරයක් ලැබුණා කියලාද නැත්නම් අරියාදුවක් ලැබුණා කියලාද කියනවනම් ඔන්න පොඩ්ඩක් සාකච්ඡාවට ගන්න පුළුවන්. ඔය ඒක නිසා තව තවත් වේදනාව පැමිණේවා කියලා අපි යනවා ඉස්සරහට. තවත් අතර මෙතන කැක්කුම් පිපුරුම් ආදී තියෙනකොට මේ කිනි අඟුරක් උඩ ඇවිදින්නා වාගේ කකුල බල්ල ලුණු ටිකක් දැම්මා වාගේ වැටෙනවා නම් උඩට සතිය දුවනවා. එනිසා ඊට පස්සේ පැන්ඩෝල් ගහන්නත් එපා. ඉද්දාලිප ගන්නත් එපා. එන වේදනාවට බලන්නේ ඒක ගිද්දි පිටින් සතිය. ඒ නිසා ඒක තමයි දෙන්න තියෙන වකාර මේ ශාරීරික කියලා කියන්නේ වේදනා සාගරයක්. වේදනා කයක් මේකට කියන්නේ. වේදනා කැදැල්ලක්. ඒක දන්නේ නැතුව ඉන්නවට වඩා දැනගෙන ඉන්න එක. දැනගෙන ඉන්නකොට කියනවා සත්‍යමත් වෙනවා. ඉතින් සත්‍යමත් වෙච්ච එක මම දැනන්නේ මේ කියන මේ ඇඟේ පුපුරු ගහන ගති, කම්පන චංචල, කරදර ටික තමයි. නැත්නම් මේ කරදර තියෙනවා කියන්නේ ලෝකේ කරදර වලින් හිත අයින් වෙලා තියෙනවා. කියද්දරක් කරදර අයින් වෙලා තියෙනවා. කයක් කරදර තියෙනවා. ඒකට සාදර වෙන්න සාදර වෙච්ච එක මම ගමන බොහොම වේගයි. පශ්චාත්තාප වෙන්න එපා. ඒක කරන්න යන්නත් එපා. මේ භාවනා නිසා ලැබිච්ච ආශිර්වාදයක් ආනිසංශයක් මට දිගටම මේ දැනීම එක ඉඳ ලැබේවා කියලා ඉදිරියට යන එකයි කරන්නේ. කමතම් ප්‍රශ්නේ ඉවරයි. යෝජනාවක් තියෙන්නේ. අපි හැබැයි මේ කමතම් මූලික කැපපත්තේ මේ වැඩසටහන තුන් සැරයක් දැම්මා. මේ යෝජනාව මම කියවන්නම්ම. ගරුතර ස්වාමින් වහන්සේ ඕනෑම කණ්ඩායමකට මෙන් අප කණ්ඩායමටද භාවනාව පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සහ සැලකිය යුතු ආධුනිකයන් සංඛ්‍යාවන්ගෙන් සැලුම් ලත් බව පෙනේ. ප්‍රවීණයන් හට යම් භාවනාවක නම කියූ පමණින් එය නිවැරදි කරගෙන යෑමට බොහෝ දුරට හැකියාව ඇත. නමුත් ආධුනිකයන් හට මේ සඳහා තරමක කාලයක් අවශ්‍ය වේ. මොවුන් හට ආරම්භක අවස්ථාවේදී පමණක් කරනු ලබන මඟ පෙන්වීම නිවැරදි නිවැරදිව භාවනාව කරගෙන යෑමට ප්‍රමාණවත් නොවේ. ඉන්වර්ටඩ් කමාස් ඇතුළේ දාලා තියෙනවා නැවත නැවත සිහිපත් කිරීම බ්‍රැකට් වල රෙපිටිෂන් වැඩිහිටි අධ්‍යාපනයේ මූලධර්මයකි. ඒ නිසා කරුණාකර ආරම්භක දිනේ කරන ලබන පැහැදිලි කිරීමට අමතරව තවත් දිනයක් හෝ දෙකක් මෙම කණ්ඩායමට පොදුවේ මඟ පෙන්වීමක් කළ හැකි නම් එය විශේෂ විශේෂයෙන්ම ආධුනිකයන්ගේ යහපතට හේතු වෙනවා ඇත. ඔබ වහන්සේට සේරුවන් සරණයි. දැන් මොකද්ද මඟ පෙන්වීම කියලා කියන්නේ කියන එක තව පොඩ්ඩක් විස්තර වෙනවා නම් හොඳයි. එහෙනම් අපි සාමාන්‍යයෙන් කරන්නේ අර මූලික උපදේශ පැටිය දෙන එක. ඒක දුන්නාට ඉතින් අර රිපිටිෂන් එකක් නම් යනවා. ඒක මදි කටියක් පේන්නේ දිචිනවා වෙන්න පුළුවන්. මොකද එහෙම ඔය ඔය යෝජනා ඉස්තර උනත් සියල්ලටම එක ගන්න බාන හරියන්නේ නැහැ. ඒක ගැන අපේක්ෂාවකුත් නැහැ මගේ. අරුවචනන්සේ ලෝකේ පහළ වුණාට ඔක්කොම නිවන් දකින්නේ නැහැ. ඒ කිනා ඒ ඒ ඒ මට්ටම් වලට තමයි පිපිලා තියෙන මල් වලට පිපෙන තියෙන මල් වලට තමයි ඉර වැඩිච්චාම පිපෙන්නේ. වතුරට තියෙන මල හෝ පිපෙන්නේ නැහැ. ඒක නිසා මේකට සාර්ව සාධාරණ ක්‍රමයක් කරන්න බෑ. නමුත් මේ කරන යෝජනාව මොකක්ද කියලා විස්තර වෙනවා නම් අපිට ඒක සලකා බලන්න පුළුවන්. පස්සුකම් තියෙනවා අපි ළඟද. මම කැන්බරාවට ගියා. කැන්බරා ගියාට පස්සේ දවස් 3යි තිබුණේ. දවස් 3ෙම තිබුණේ. නේවාසික භාවනා කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මේ අලුත්ම අය මමත් අලුත්. ඉතින් හරි අමාරුයි කරන්න. නමුත් මං කිව්වේ ගොඩක් කරලා කට්ටිය ඔක්කොම එකට දාලා කමට අසුද්ධ කරා. දවස් දෙක යනකොට තුන යනකොට ඔක්කොම එක මට්ටම තාම. මොනම ප්‍රශ්නයක්වත් නැහැ. කවුරක්වත් නැහැ මම නෑ කියන කෙනෙක්. මං කියන්නේ ඔක්කොම නියම් දැක්කයි කියලා. මම මේ මයික දීවේ එහෙම ඇගීමක් නැහැ. මං කියන්නේ මේක පුළුවන් කියලා ගත්තොත් පුළුවන්. එහෙම ප්‍රවීණයෝ කියලා જાතියක් නැහැ. ඉන්න හරියක් ප්‍රවීණයෝ අනාගත කට්ටිය ඉන්නේ. අනාගාමී වෙච්ච කට්ටිය නෙවෙයි. කියපු ගමන් නම දන්නවයි කියලා කියන්නේ හොදලා බේරන්න බැරි කක්කාවක් තියෙනවා. ඒක බොරු කතා. හැමදාම ආධුනිකෙක් වෙන්න. ආධුනිකෙක් වෙන තරමට අහිංසකයි. ආධුනික වෙන තරමට නිර්ව්‍යාජයි. ඒක වෙන්න බැරුණේ අපි මෙලඟලන්නේ. ප්‍රවීණ වෙන එක එච්චර හොඳ කතාවක් නෙවෙයි. ප්‍රවීණ වුණා නම් වේලිච්ච දරකෝඩුවක් වගේ නමන්න බෑ. ඒ ආධුනික බව හරිෂෝ. ඒ බව දැනගෙන හිතාගන්න මේ Taman මේ වතුර වගේ වෙන්න ඔය දින උපදේශ ටිකට හැදගහනවා මිසක් ආ උපදේශ නැවත නැතිදීම වැඩිහිටි අධ්‍යාපනය කියවට මම නම් සත්ත පහක වැඩිහිටුව ගැන විශ්වාසයක් නැහැ. අර පොඩි ළමයි අපි ඊසෝ. ඒක දැක්ක නිසා මම මේ වැඩි හිටියෝ ගැන මේ තරම්ම සෞතු කරලා කතා කරන්නේ. ඒකට මහත්තා භාග්‍ය සම්පන්න විදිහට වැඩි හිටියෙක් වෙලා. පොඩි උගේ මොකක්වත් නැහැ. එක විනාඩි 15යි. ඒක විනාඩි 5ක් දෙන්න වාඩි වෙන්න කියලා මොකද්ද කියන්නේ කියලා බලන්න. ඉතින් අපේ සෝම්බන්ද කොටිකාර මහත්තයා කියනවා විදුරේකේ පහේ පන්ති ළමයින්ට මේ අපේ කට්ටිය කියලා සතිපාසල කරාන. ඒ මහත්තයා කරපු දේ ඒ පාඩම් ටික ඉගෙනගෙන පස් අවුරුදු ළමයකට දීලා බලනවා. පහේ පන්තියේ ළමයකට දීප කියන්නේ ඒකට අවුරුදු 11 10ක් වෙනවනේ. පස් අවුරුදු ළමයි දීපස් කළා අනේ විනාඩි 5ක් කරන්න මගේ තිබුණ හිතේ ආතතිය ඔක්කොම ගියයි කියලා. ඒ මාත්‍ය මගෙන් අහනවා පස් අවුරුදු ළමයකට කොහෙන්ද සාන්ත ආතතියක් කියලා. මං ගෝ පොඩි එකාට ආතතිය නැති වුණා උඹට ආතතිය වැඩිලා. මොන උගේ වැඩි ටිකක්. ඒ පොඩි එකා කියන මං අපු විනාඩි 5ක් විතර වැඩිලා ඉන්නකොට ආයෙත් තියෙනවා. ඉතින් ඒකට ප්‍රවීණ කතා, රිපිටිෂන් කතා මොකක්වත් නැහැ. ඉතින්සේ ඒ ළමයි කවියෙන් උත්තර දෙන්නේ. සක්මන් කරන වැටහිච්ච දේ කවියෙන් කියන්නේ. පරියන්කේ ඉනකොට ඉතින් කවියෙන් කියන්නේ ළමයිට ඒක නිකන් ඒ තරම්ම සෙල්ලමක්. කවුරු හරි ගියාට පස්සේ අතින් අල්ලන්න ගිහලා මේක මං හදවත දක්වන්නේ එන්න මං කියලා දෙන්න කියලා දැන් මං වගේ චලචුරු ගන්න ඒක විනාඩි දෙකයි. ටක් ගන්නකොට කියලා දෙන්න. ඒ නිසා ආධුනික බව කියලා කියන්නේ මේ මේ බාලගතියක් නෙවෙයි. නිහතමානී ගතියක්. සංසාර වශයෙන් අපි සෑහෙන වයසක කච්චෝ කොච්චර හිටියද? නිසා ගණන් ගන්න එපා. මේ අපි කරගෙන යන ක්‍රමයට හැඩ ගැහෙන්න පුළුවන් තරම් හැඩ ගැහෙන්න ඕනේ නම් හැඩ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම තනින්ම කිරිබිබී ඉන්න ඕන නම් ඉතින් ඒක හරියට වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම කෙනෙක් මං හිතන්නේ මේකේ ආධුනික ওই කියන තරම් බ්ලන්ද බලඳ කට්ටිය ඉන්නවයි කියලා. නමුත් මං හිතම ආදරෙන් ඉල්ලා හිටන හැම කෙනෙක්ම නවකෙක් වෙන්න බිග්ිනර්ස් මයින් ආධිකම්මිකෙක් වෙන්න ওই ගමන ඇති ඔය දෙය අනිත් ඉක්මන් කරන්න යන්නත් එපා මේක. අපි ඉක්මන් ටිකපට දිවන් දකින්න කුමාර ප්‍රතිඵල ලැබෙන්න ඕන කියලා කක්කා. කක්කා. ඔය මේ කරනවයිද මේ විදිහට අපිට මේ දවස් 10ක් දවස් 4ක් 5ක් පැත්ත කරලා ඉන්න හම්බුණා. ආයෙසයක් කරගෙන යන්න. දිගට දිගට කරන්නේ ඒ නිසා හදිසි වෙන්න එපා. හදිසි වීම අපේ પરම්පරාවේ කලිකට කියනකො හනුම වගේ අධ්‍යාපනයෙන් අපිට දීලා තියෙන කුණු හරපයක්. තක්කු මුක්කක් තියෙන හරකට වැඩි ඉහළ යන්න හදන. ඉතී කවුලල් කා ගන්නවා. හරියන්නේ නැහැ. ඒ නිසා මේ අනුක්‍රමය හොඳටම හොඳයි. ඒ වුණත් මම ඉල්ලා ඉන්නවා මොකද්ද මේකෙන් මේ නැවත කියලා දෙන්න උපදෙස් දෙන්න කියන එකෙන් අදහස් කරන්න මොකද්ද කියන එක කියනවනම් මම හිතන්නේ ඒක මේ ඉදිරිය සලකලා අපිට හිත තියනවා කියලා බලන්න පුළුවන් මොකද්ද මේකේ අදහස් කරන්නේ කියලා. මට තව එකක් නම් කිය တဲ့ කී ඉස්සරහට මම එන්නේත් නෑ මේ වටේ තව කවුරු හරි දාලා කරලා නිකන්. මම වෙනකොට කවුරු හරි ගෙනලා මෙතන නිකන් රූකඩයක් වගේ අඹලා තියලා වෙන කෙනෙක් දාලා CD එක දාලා කියනවා අද ස්වාමීන් වහන්සේ ඉන්නේ නැහැ කරගෙන යන්න කියලා. ඒ වෙන්නේ එහෙමයි දැන් මේ දරේ දවස් පහම හිටියම. වාක් කාලවට ඉන්නේ නැහැ. ඇවිල්ලා කට්ටිය වාඩි වෙන්න කියනවා වෙන කවුරු හරි දානවා මේ එළු කකුලක් හරි දාලා බજાર එක දුවනවා. ඒ නිසා ඔයනට වැඩි උරතල් දෙන්නත් එපා. ඉතින් අපේ වෙලාව ඉවරයි. ඒ අදහස් ප්‍රකාශ කරන්න කැමති නැත්තම් ඔව්. අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව මෙනෙහි කළාට මට හුස්ම රැල්ල දැනෙන්නේ මම ඒක හන්ද පරියංක භාවනාවේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කළා භාවනාව කරනවා එතකොට භාවනාව මෙනෙහි කරගෙනට ටිකක් වෙලා යනකොට මගේ ඔළුව හිමින් සැරේ බිමටම පතිත වෙනවා මම දැනුවත්ම ආයෙම හිමින් උඩට ගන්නවා ආයි එහෙම මෙනෙහි කර කර මට සිතුවිලි කිසි දෙයක් එන්නේ නැහැ. මෙනෙහි කර කර ඉන්නකොට ආයි නැවතත් බිමටම පවත් වෙනවා. කියලා පොළවේ වැදෙනවා. එහෙම ඉන්නකොට මට හුස්ම ගන්නක දැනෙනවා. මගේ අත් එහෙම තද වෙලා වගේ කතිය දැනෙනවා. මේක ස්වාමීන් වහන්සේ මොකද මේකට දෙන උපදේශක් මට? ඒ කියන්නේ නොදැනී ගිය හුස්ම රැල්ල ටික වෙලා කිනකොට දැනෙනවා. ඔව් හුස්ම ගන්න එක දැනෙනවා. ඔව් දැන් ඒ නිසා හුස්ම ගන්නව දැන් මේ ප්‍රශ්නේ කරයි. ඊගාට තියෙන්නේ මේ භාවනා කරනකොට ඔළුව පාත් වෙන එකට මොකද කරන්නේ කියලා. ඉතින් ඒක තියෙද්දි සතිය තියෙනවා කියලාද හිතෙන්නේ නැහැ කියලා. සතිය තියෙනවා. එහෙනම් අපිට ඔය ඔළුව බිම තිබ්බම උඩ තිබ්බම නිසා දිගට සතියින් ඉන්න යම් මට්ටමකට සතිය ආවට පස්සේ සතිය විසීම කය නඩත්තු කළ දෙයක්. මුලදී ප්‍රති ඒක නිකන් අර මේ මේ උලම් බහුව බැලුමක් වගේ ඉස්මල්ල කෙලින් තියන්න බැරුවගේ වැක්කරන ගතියක් එනවා. ඉරියව පාත්තගෙන යන්න බැරි ගතියක් එනවා. කාටත් ඒක වෙනවා. සමහරවිට ඔය හුඟක්ම උළුව පාත් වෙනවා. ඒක ඒක ගැන ගණන් ගන්න නැතුව දිගට යන්න ඒක හදන්න හිතන්නත් එපා. හිතා ගන්න කොයි වෙලාවකරි වීර්ය සමාධිය කියන චෛසික දෙක සම්වර වෙනකොට මේක හැදේ. වී සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වෙනකොට වැක්කේනවා. සමාධිය අඩු වෙලා වීර්ය වැඩි වෙනකොට ඇවිස්සෙනවා. මේ දෙක මැද කයත් විකාර පත්තරපත් වෙනවා හිතත් වෙනස් තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේකට එහෙම කයට මේ ස්වභාවික වෙන්න අරින්න උදාහරණයක් වශයෙන් කියනවා පොඩි ළමෙක් නිදාගත්තට පස්සේ නිදි කරනකොට අම්මා හරියටම සමමිතිකව තිබ්බට නිදාගත්තට පස්සේ ඒ ළමයා වැකුට වෙනවා. මැරිච්ච ඕනම කෙනෙක් මේ අපේ කනේ හැඩයට වකුට වෙනවා. කනේ තමයි අපි ඇතුලේ බොක්කේ ඉන්නකොට ඔහොම තමයි ඉන්නේ. ඒ ස්වරූපේ තමයි අපිට අල්ප දයන් ගහලා පුදියගන්නේ. එතන මැරෙනකොට ඉන්නේ. ඉතින් ඒ වගේ අර මුලදී ඉරියව්වට සකස් වෙනකොට ඔක්කොටම නම් වෙන්නේ නැහැ. උගව දෙනකොට ඒක වෙනවා. ඒකෙදි මතක තියාගන්න සතිය තියෙනවනම් Taman ඉරියව්ව මෙහෙම මට පාලනය කරගන්න බෑ. ඒක එහෙම වැක්කෙනවා. හැබැයි ඒක මේ මම කරනටත් වැඩි මේ නැගිටින වෙලාවකුත් වෙනවා. ආයෙ වැක්කෙනවා. ආයෙ නැගිටිනවා. ඕකේ අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එයාම ඒ පදම හරි ගියාට පස්සේ නැගිටලා යන ගතියක් තියෙනවා. ඒ නිසා මේක හිත කරදර ගන්න නැතුව ටිකට යන එකයි තියෙන්නේ. මොකද ස්වාමීන් වහන්සේ පැයක් විතර තියෙන දිගටම මේ විදිහටම වැඩිපුර ඉන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැයක් හිටියට පස්සේ තමයි කය පදම් වෙන්නේ වැඩේට. ඊට පස්සේ තමයි තෝරන්නේ ඉන්න පුළුවන්. ඒ නිසා මේක බාධාවක් කරගන්න එපා. ඒක බාධා වෙන ඕන ළමිසි කාලේ ඔක උනනවා. අහල පායින කොල්ල කොල්ල ගන්නවනේ. දැන් ඉතින් කබායේ ඉරිලා ඊට කමක් නැහැ. කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ කියලා අනම් භාවනා කරන්නේ එකයි කියන්නේ. තේරුණා සානස්. එන මොනෝ කරන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම ආනාපාන සති භාවනාව කරන්නේ ගැඹුරින්ම හොඳට භාවනාව කෙරෙනවා ඊට පස්සේ ඇහැරෙනකොට මේ හන්ති වල වේදනාවක් දැනෙනවා දෙහෙත් කරන්න තරමටම ඒක එනවා භාවනාව හොඳටම කෙරෙනවා ගැඹුරින් මුලදිම දැනෙන්නෙත් නැහැ ඉවර වෙනකොට තමයි දැනෙන වේදනාව ඔය එක දවසක හරි මේ දැනෙන වේදනාව මත ආය භාවනා කරන්නේ ඒකත් ජීවිලා ආය නොදැන තැනට යනවා. එක දවසක් ඒක කරුවට පස්සේ තේරෙනවා මේ දෙවෙනි තේන කර්මස්ථානය මත භාවනා කළ යුතුයි. කෙරුවට පස්සේ ඒකත් ඔය ආනපන සංදින වගේ සංදින වේදනාව වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න පුළුවන්, ආනපාන වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒ විවේක වුණාට පස්සේ නැගත මතුවෙන දේ කර්මස්ථානයක් කරගන්න කියලා කියනවා. ඒක ආනන්ද සප්පයි සූත්‍රයේ සර්වචන්සේ දේශනා කරනවා සංසිද්ධාය විසුණාට පස්සේ අවිස්සෙන්ට හේතු වෙච්ච කර්මස්ථානයේ අවිස්සෙන්ට හේතු වෙච්ච අරමුණම ඕන්න ඇඟ සකස් කරගන්න පොඩ්ඩක්. සකස් කළ වේදනාවට දාන්න ඒක ඉවර වෙනකන් කරන්න ඕනේ. එදාට ওই තියෙන හුඹස් බය යනවා. දැන් අපි යනවා එන ඒක විතර සක්මන කරන්නේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සේරුවන් සරණයි